කවුරුත් ඒකමතිකව ඒකට සම්මත කළා. කවුරු කිසිම කෙනෙක් ඒකට ප්‍රතික්‍රියාවක් යන්නේ නැහැ. හේතුව ඒ වඤ්ඤාසීය ස්වාමීන් වහන්සේ ළදවෙල ඉඳදී අපේ ලොකු හාමුදුරුව වැඩියා. පිළිත් කිව්වා. උපරේකම් කියන කතාව ඒක නවත්තන්නේ කියලා තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ජෛව මහත්මයා මායකලෝ මොන්දන්නේ. ඉතින් ඒව කලෙන්නේ නැහැ. මේ කොහොම වුණත් විවිධ භයානක තත්ත්වය සයන්ත උනා. ආදානයේ දවසේ නායක ස්වාමීන් වහන්සේ වෙලා ලස්සන කතාවක් කළා. දැනුත් ඒක අහන්න තියෙනවා. ලස්සන කතාවක් කළා නායක ස්වාමීන් වහන්සේ වෙලා දැන් බෞද්ධ පංච සීල ප්‍රතිපත්තිය පිළිබඳවයි කිව්වේ වෙන දෙයක් වෙන නෙමෙයි. පංච සීල ප්‍රතිපත්තිය.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 නායක ස්වාමීන් වහන්සේට එන්නම අපලුවක් තියෙනවා නම් ඊළඟ ඉන්න නායක හාමුදුරුවෝ ඉන්න නේද? ප්‍රතිලා. ඒ හාමුදුරුවන්ට ආරාධනා කළා මොකද නේද කියලා මම. ඔන්න ඉතින් තමයි ඊළඟට අදහසට ගන්නේ. ඒ නිසා තමයි අද ඒ වජිරාරාමාධිකාරී අතිගෝච පියදස්සි ස්වාමීන් වහන්සේ මේ වැඩ. දැන් පඤ්ඤාදීය මහානායක මහතුරු නෙමෙයි. වජිරාරාම වාසී නැත්නම් අධිකාරී විහාරාධිකාරී පියදස්සී හා කවුරුත් ගන්න. දැකලා නැහැ. කවුරුත් ගන්න. අපේ ගමේ නම් දැක්කා ඉන්නවනම් හදිසියෙක. මේ ආපුවයිම දැක්කා ඉන්නවනම් හදිසියෙක. කවුරුත් ගන්න. දන්නේ පත්‍රේ බැලුවම පත්‍රේ තියෙනවා. පියදස්සී ස්වාමීන් වහන්සේ එක්ක ළමයින්ගේ අවවාදයක් ළමයින්ට අවවාදයක් වෙනත් කාටත් අවවාදයක් වෙන්නේ. ඊළඟට අවුරුද්දකට දෙකක් දෙකක් ඔන්න වජිරාරාම මාත්‍රි පිටත්ති හාමුදුරු පිටරට අවවට්ට කියයි. ධර්ම දූතේ සමන. කියයි කියලා ආන්න අපට කියවන්න ලැබෙනවා. ඊළඟට ගුවන් විදුලියෙන් සමහර විට අපට මාසයක් දෙකක් යනකොට ඉස්සරහ වැඩි නැවුණ මාසයක් දෙකක් යනකොට පිටත දිනාරන්න බණක් කියලා අහන්න ලැබෙනවා. මේ ආදින්නේ කවුරුත් පුරුදු යේ නම් පුරුදු වුණත් දැකලා දෙන්නේ නැහැ. මමත් වෙලා හරියම දැක්කේලා මාතර මැදවත්තේ රැස්වීම කියලා. ඊට ගන්න මමත් හරියම නැහැ. එදා තමයි නැහැ. එතකොට පියදාසී ස්වාමීන් වහන්සේ ඉතාම හොඳ අවවාද කරන්නේ. වජිරාරාමයේ යන මාතෘකාවෙන් පියදාසී ආශ්‍රමයේ දෙවියන් වහන්සේ ගැන පුළුවන් අවවාද කරන්නේ. ස්වාමීන් වහන්සේගේ ප්‍රතිමාව විවෘත කළා ඒ අනුශාසනාව කරන්නට වැඩි කවුරුද? වජිරාරාමාධිකාරිය අනුමෝදය පණ්ඩිත දත්ති ස්වාමීන් වහන්සේගෙන් දැනගෙන සම්කාරණය. මගෙන් යවුව මොකක්ද ඉක්කම ගැන කිසිම කියනවාද කියලා මම දැන්නේ අවශ්‍ය කරන්නේ මේ ආයත අනුශාසනාවක් කියන. මොන ධර්මයන් ආරක්ෂා කිරීමට අනුශාසනාවක් කියන එකයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔච්චර වේරණ කියලා ඔබ කනකොලාමී සාහසට ඕන වෙලා කියන පාඩාවක් නැහැ. ඒ නිසා වාහනාවේ යමති ප්‍රමාණය ආමතුයෙන් කලමය අනුමේ කැමති ප්‍රමාණයක් වේලා මේ සත්‍යාන්ත ලොකු සාහනාන්තයේ පංච සීල ප්‍රතිපදින බොහෝම ලැබෙච්ච ඒකේ ප්‍රතිඵල පාර්ශ්වකන ලබාගත් මේ සත්‍යාන්ත සුභියට මේ අනුශාසනා කරන්නේ කියලා මේ පන්සලේ ඉන්න වික්ෂුවකසේ මම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ අත්කන් මේ කරන අවවාදන ශාසනා කළ ධර්ම ශක්ති වේගයෙන් ඒ ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පන්නිය අයත් වේවා. සංස්කාරික පුණ්‍යදාසී ලබන ආත්ම සම්පන්නිය අවසානයේ ලබන්නට මේ පිච්චේතු වේවා කියන සාදුකාරය. kalau masih lingkaran daerah secara සික්ඛාපදං සමාදියාමි සාවාදා විරමසු සික්ඛාපදං සමාදියාමි ශ්‍රාමීර මජ්ජ සමාද කතං කතරේති තීරෝ කල්යාණ මිත්තු දන්පත්ති චරෝති දුක්ඛිතස්ස සක්කච්ච කරෝති කිච්ඡං තථාවිදං සප්පුරිසං වදන්ති ඉන්වත්නි මේ විහාරයේ මේ දවස්වල හිංසා මාලාවක් සිද්ධ වෙන බව පින්නතුන් හඳින් දන්නා අද සුදේ වරුවේ ඒ චෛත්‍යරාජයාගේ ධාතු නිධානය කරලා ඒ පොත්පැලන දීම සිද්ධ කරලා තිබෙනවා ඒක මහා උතුම් මහණීය උදාරකින් සම විහාරයක ආරාමයක චෛත්‍යයක පොත්පැලනවා කියන එක දැන් ටික වෙලාවකට කලින් මේ ආරාමේ අවුරුදු 40කට වැඩි වැඩ වාසය කළ ගුණවත් සිල්වත් ඒ බොහෝ දෙනාට සිත සාන්තිය සලසලා දුන්න අපූජ්‍ය කපුතුව ශ්‍රී ගුණාලංකාර ස්වාමීන් වහන්සේගේ පිළිරුවක් දැන් විවෘත කළා ඒ වහන්සේට වැඩ ඉන්නට සලස්වලා දුන්නු ඒ කුටියේ මායි ඒ ඒ පිළිරුව දැන් දැනපත් කරලා තිබෙන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් දැනුම් දුන්නා මතුවටත් උන්වහන්සේගේ පිළිරුව තිබෙන කුටියට ගිහින් තම තමන්ගේ බලාපොරොත්තු සමුක්ත කරගන්න පුළුවන් වේවි කියලා උන්වහන්සේ ජීවත් කාලයක් මේ තොරතුරු ඔක්කොම අහගත්තා අඤ්ඤා රත්න නාරන්දිනී පඤ්ඤා රත්න ආමතුරු තමයි දැන් මේ ස්ථානයේ අධිපතිව වැඩ වාසය කරන්නේ ඔය බුදුගේ බුදු පිළිමේ තියෙන බුදුගේ විශේෂයෙන්ම අපේ අනුවර්තෙච්ච ශ්‍රී ගුණාලංකාර ස්වාමීන් වහන්සේගේ මහත් උත්සාහයෙන් සිදුවන දෙයක් හැටියට දැනගන්න ලැබුණා. මේ ස්ථානයේ මේ දිනුව ඇති වුණා උන්වහන්සේගේ කාලේ අර කන්‍යාරත්න ස්වාමීන් වහන්සේ ඒ හැම එකකදීම හිටියම අතේ ඉපත් වුණා මට කිව්වා කොයි දෙයක් වුණත් කරගන්න ලැබුණේ අපේ ලොකු හාමුදුරුවන්ගේ ගුණගරුකම නිසා සිල්වත් ගුණවත්කම නිසා උන්වහන්සේ බොහොම පිහිට පිණිස කල්පනා කළා.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 ඇත්තෙන්ම අද අපේ රටේ පන්සිල් කඩවත් රැකගන්න බැරුව මේ මිනිස්සු බුදුහාමරණ වහන්සේ වදාළ සිල් අතර පහළම මට්ටමේ සිල් අතර පළමු පහතම මට්ටමේ තියෙන පන්සිල්. කෙනෙක් බෞද්ධයෙක් වෙන්න හුඟක් දේවල් කඩක් කට්ටු අරගෙන යන්න පුත් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මම බුදුහාමුදුරන් වහන්සේ සරණ යනවා බුදුහාමුදුරන්ගේ ධර්ම සරණ යනවා අෂ්ටාර පුත්‍රන මහා සංඝ රත්නේ සරණ යනවා දෙවන තුන්වෙනම සරණ යනවා එච්චරයි බෞද්ධයෙක් වීමට ඔය ඉස්සරණ ගැනීම තමයි කරන්නේ මහාවක් දේවල් නැහැ ඊළඟට උන්වහන්සේ ඉගැන්වුවා ඒ ඉස්සරණ පාගත ඇත්ත විහිං තමන්ගේ ජීවිතයේ ඇති කරගන්න ඕන පහළම මට්ටමේක තමයි පංචිල් එන්න ඕන කියන්නේ.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 බුදුහාමගේ ධර්මයේ බෙදලා දෙන එක ඊට වැඩි උතුම් කවුරුවත් නොකියපු දානයක් උන්වහන්සේ මතක් කළා අභය දාන. අසුන්ට බය දෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන් වහන්සේගේ පිළිම දිහා බැලුවාම වෙන එක එක විදිහේ අර මුද්‍රාව. දැන් සමහර විට මේ අත් දෙක මෙහෙම කියලා කියනවා.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 ඉතින් ওই විදිහට එක එක මුද්‍රාවක් තිබෙනවා. මම දැන් කියන්න ආවේ අර අභය මුද්‍රාව කියන්නේ පය දෙන්න. දැන් බලන්න පින්නදී පංචශීල. ලෝකේ තියෙන මේ කියන්නේ පස්සේ පුළුවන් බණේ කරනවා මේ කියන්නේ. මොකද මේ කියන්නේ? බණේ කරනවා. උන හිර වෙලාවක් ඉන්නකොට පංචශීල පංචශීල රකින්න එක්කෙනා බලන්න එයා බයක් දෙන්නේ නැහැ.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 නමුත් දැනුණත් මේ කොහේ හරි මිනිස්සෙක්, ගබුරු මිනිස්සෙක්, ගාමිණී මිනිස්සෙක්, මිනිමාරුවෙක් එහෙම ඉන්නවා නම් මිනිස්සු බයයි. එතකොට හොරෙක් කියන හැසිරෙනවා නම් ඒ පලාතේ බයයි. අසල් ගියේක සොරකම් ගිය දවසක උහුල් සිතින් ඉන්නේ තමගේ රැක. අහල පහලේම හොරෙක් ඉන්නවා කියලා ආරංචිය කියොත් අන්න මිනිස්සු බයයි. අපේ ගෙදර මම ඉන්නේ කියලා. ගලන්නේ නැහැ. බය නැහැ. අර ප්‍රාණඝාත කරන මිනි මරණ මිනිස්සයා බය වෙනවා සමාජෙට. හොරා බය වෙනවා. නරක චරිතයක් දින මිනිස්සයාට මිනිස්සු බය සීලාකාර මිනිස්සු බය. ඒ වගේම බොරු සාක්ෂි දෙන බොරු කියන මිනිස්සුම රවට්ටන ඒ මායනේ බය.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 සමහර තැන්වල ඉතුරු වෙන්නේ නැහැ තාම අඩු වෙනවා. ඉතින් මෙතන ඉතුරු වෙන තරමකට එහෙම මිනිස්සු ගෙනත් දුන්නේ ඇයි? අර අකුවක් වී වදාළ ස්වාමීන් වහන්සේගේ ගුණගරුකකම උන්වහන්සේ ලබාගත් සිත සාන්තිය උන්වහන්සේ කළ සේවාව සිහිපත් කරලා කළගුණ සැලකීමක් වශයෙන් මේ උදව් උපකාර කරන ආධාර කරන අනිත් එක පින්නතුනේ මෙයා පුද්ගලයෙකුට කරන උපකාර නෙවෙයිනේ මේ පන්සල පින්නතුන්නේ.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 මම මෙහෙන් ගිහින් කියලා නම් බණ දේශනාවට ආවෙ නැහැ. දැන් අපි මේ දිවයිනේ කොහේ ගියා? භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා. ඒ පාත්‍රය අරන් කොහේ හරි ගියොත් එහෙම මේ ආපුවත්ත කොයි රටේද මොන ජාතියේද මොන කුලයේද මොන නිකායේද ඕවා මොකක්වත් සොයන්න බලන්න යන්නේ. මේ ආවේ බුද්ධ පුත්‍රේ කියලා පාත්‍රයට මුකුත් පූජා කරා. නැත්නම් කරන්න පුළුවන් උදව්වක් උපකාරයක් කළා මොකද බුද්ධ පුත්‍රේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් කියලා බුදුහාමරගේ නාමයෙන් තුනුරුවන්ගේ නාමයෙන් මේ වැඩේ කරන නිසා වෙන මොකක්වත් සොයන්න බලන්න යන්නේ නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේ කියන එකන බොහොම පොදු පුද්ගලෙක්.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 හැමදෙනාම මේ ස්ථානට ආහාර කළා. ඒ ඔක්කොම ස්ථානයේ මේ ගෙන යාමට ස්ථානයේ ජීවන සඳහා කරපු දේවල්. දැන් ඔය ස්වාමීන් වහන්සේ මං කියන්න ආවේ අර මහාන් ප්‍රතිපත්තියේ නොයෙක්දන පෞර රාශියකට මේ පලාතේ විතරක් නෙවෙයි නොයෙක් පලාත්වල ඇත්තන්ට අර විදිහේ ಗುಣධර්ම වර්ධනය කරන්න හොඳ ඇත්තන් කරන්න පංචිල් වලින් කලේ ඇත්තෙන්ම පින්නතුනි අද මේ දිවයිනට වෙන මොකුත් නැතත් පංචිල් තියනවා නම් මෙච්චර මේ රට ධර්ම වෙන්නේ බලන්න කතරයක් ගත්තොත් අම්මා මරලා තාත්තා මරලා පොඩි දෙයක් වුණොත් තියෙන සිය ගණන් කරගන්න යන්තම් පොඩ්ඩක් අම්මා මොකද කිව්වොත් තාත්තා මොකද කිව්වොත් එක වහ බොනවා නැත්නම් ගිහලා කෝච්චියට බෙල්ල තියෙනවා ඔය ඉස්සරවම තිබුණේ නැහැ බෑන්නක් ගැහුවත් යන්නේ නැහැ දැන් මේ මේ ගහන්න ඕන යන්තම් වචනයක් ඇති ඔන්න මං අම්මේ මං ඔන්න කපනවා. ඒ තරම් සත්‍යයක් කියලා කියන පින්නද. අද මේ පත්තරේ මම දැක්කා අම්මා කෙනෙක් වතුර විලවන වතුර බොන එකක් කියලා කියනවා. යොක්කුවත් මොකක්ද? ඒ පාරේ ඒ මිනිස්සු ඇවිල්ලා අර කලගෙඩියෙම ගහලා ඇදගෙන ගිහිල්ලා මරණ දානවා. කොයිතරම් භයානක දෙයක් පංචී රකින්න මේ සමය සමාජයේ පින්නතනේ සමගිය සාමයේ ඇති වෙනවා. ඒ නිසා අර ස්වාමීන් වහන්සේ කලේ විශාල සේවාවක්. ඒ නිසා උන්වහන්සේට කළගුණ සැලකීමක් වශයෙන් මේ පිටුතුන්ගේ පින්කම් කරන්නේ. අර උන්වහන්සේගේ ඒ මහාන ප්‍රතිපත්තියේදීත් විශේෂ දෙයක් තමයි මිනිස්යාගේ ඇති වෙන්න ඕන ඒ කෙරේ භක්තිය. ඒ කෙරේ ශ්‍රද්ධාව, ඒ කෙරේ විශ්වාසය තියෙන්න ඕන. පිළිත් ගැන වුණත් එහෙමයි. පිරිතෙන් ගුණ ගන්න අමාරු අසද්ධානකා. අසද්ධානකා කියන්නේ ඒ කෙනේ විශ්වාසයක් නැහැ. ඒ කෙනේ මේ මේ භක්තියක් නැහැ. මේ විශ්වාසයේ ශ්‍රද්ධාව භක්තිය ඉතාම ඕන කරන එකක් තමයි පිරිතෙන් ගුණ ලබා ගන්න. මම ඕක මේ කියාවම කාරණය අසහත්ත හැීමක් නැත්තම් ඇදහිල්ලක් නැත්තම් ඒ පිළිතෙන් ප්‍රයෝජනය ගන්න අමාරු වෙනවා.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 ඇඳින් වීසි කරලා දානවා බලන්න අපේ මූණේ හැටි ඇස්සල ඇටි අපි මහ ලෙඩ්ඩු වශයෙන් ඉන්නේ කියලා. තෙන්දී මම කිව්වා මට කරන්න පුළුවන් උදව්ව පිළිත් කියනවා කියලා. අනේ ඒව ඕනේ ඒව එපයි කිව්වා. එහෙම කිව්වේ ඒ අත්තුන් කල්පනා කළේ මේ මන්ත්‍ර කියලා. මේ මන්ත්‍ර වලින් තමයි ඔහොම උනේ අපට මේ මන්ත්‍ර වලින්. මේ නිසා නෑ ඉතින් අපි කිව්වා කිව්වා ඔය මන්ත්‍ර නෙමෙයි. මේ බුදුහාඳුරාගේ බුද්ධ වචන. ඒ නිසා මන්ත්‍ර නෙමෙයි. කොහොමද මේ පිළිත් කියලා. ඉතින් ඔහම අර පිළිත් කියලා අර පිළිත් පෑන් මම ඉස්සෙල්ලා පාවිච්චි කළා ඒ අත්ෝ ඉතින් බෞද්ධයෝ නේ වෙන ජාතිකයෝනේ බුද්ධ ආගමකට ගන්නෙත් නෑනේ.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 ඉතින් මං ඇහුවා මේ මොකද මේ ඊයේ බැඳගෙන ගිය පිරිත් නූල කන වටේ ගෙට ගාගෙන තියෙන කියලා. මට හොඳ උත්තරයක් දුන්න පින්නතට. අනේ මගේ ඇඟේ තිබිච්ච වේදනාව ඔක්කොම ඉවරයි තාම කණේ ටිකක් තියෙනවා. ඒ ටිකක් අරගන්න මම කන වටේ ගෙට ගැවුවා ඒ කණේ තියෙන අමාරුවත් අරගන්න.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 නෑ නෑ මේ අනුශාසනයි බණයි දෙකම ඕනේ. දැන් අපි අර ධාතාව තියෙනවා. මේ ධාතාවෙන් කියන්න හදන්නේ පින්නතුනි සත්පුරුෂයා කියන්නේ කවුද කියන එක. ආ සත්පුරුෂයා කියන්නේ කවුද? මම කියන්නේ කල්පනා කළේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ දැන් අපවත් වෙලා අවුරුද්දක් ගෙවිගෙන යන වෙලාවේ මේ පින්කම් කරන්නේ කළගුණ සැලකීමක් වශයෙන්. උන්වහන්සේ ඒකාන්තයෙන්ම බොහොම සත්පුරුෂ කෙනෙක් බව කවුරුත් දන්නවා. එතකොට එහෙම ඒ උතුම් කෙනෙක් පිළිබඳව මේ පින්නතුන් පින්කම් කරලා පින් දෙනවා නම් සීපත් කරනවා නම් කළගුණ සලකනවා නම් ඒක සත්පුරුෂකම. ඒ දෙකක් දෙන්න. උන්වහන්සේ සත්පුරුෂ කෙනෙක් මේ පින්කම් කරලා පින් දෙන ඇත්තත් සත්පුරුෂයෙක්.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 හොඳ ඇත්තක්. ඉතින් බුද්ධ වචනයකට බලන කාරණා හයක් තියෙනවා. යෝවේ කතඤ්ඤෝ යම් කෙනෙක් කෙලෙහි ගුණ දන්නවා නම් අන්න ඒක සත්පුරුෂයේ එක ලක්ෂණයක් එක ගතියක්. මොකද කෙලෙවුණ ධර්ම බව. කතවේදී කියන්නේ ඒ කෙනෙක් තමාට මොනවාරි උපකාරයක් කරනවා නැවත උපකාරයක් කරන්න කරන්න ශක්තියක් පුළුවන් තමක් වත්තමක් නැත්නම් කටක් තිබෙන නිසා වචනේ කියන්න පුළුවන්.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 නුවණ තියෙන කෙනෙක් වෙන්න ඕන. කල්යාණ මිත්‍යෝ. කල්යාණ මිත්‍යෝ කියන්නේ සත්පුරුෂයෙක් නම් එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්නත් ඕන. ඒකාන්තයෙන්ම සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් තමයි. ඒකක් තියෙනවා මෙතන. දුකිත ඒ වගේම දන්න භක්තිය දැඩි භක්තිය තියෙන කෙනෙක් වෙන්න ඕන. අපි ඔය එක එක පස්සේ බලන්න. දැඩි භක්තියක් තියෙන කෙනෙක්. ඒ වගේම දුකිතස්ස සක්කච්ච කරෝති විච්ඡා. දුකට අමාරුවට විපත්තියට වැටෙන එක්කෙනාට පුළුවන් තරමකින් උපකාරයක් කරන එක. මොනවා තමයි සත්පුරුෂ ලක්ෂණ? කථාවිදං සත්පුරුෂං වදಂತಿ. ওই විදිය තමයි සත්පුරුෂයා තෝරලා තියෙන්නේ. එක එක අරගෙන බලමු පින්වතුනි බුදුරජාණන් වහන්සේ මොනවාරි දේශනා කළාන උන්වහන්සේ පුරුදු කරවපොන් තමයි. උන්වහන්සේ පුරුදු නොකළපු දෙයක් නේ හොඳට සංසාරේ බෝධිසත්ව කෙනෙක් ඇටියට හොවා හොඳට පුරුදු කරලා තිබෙනවා. ඒ නිසා පුරුදු කරන්න පුළුවන් දෙයක් උන්වහන්සේ කියා දෙන්නේ. කෙලෙවින සැලකීමේ කියන එක බුදුහාමුදුරන් වහන්සේ කරන කවුරුවත් එච්චර කරලා නැහැ. ඉතින් උන්වහන්සේ පෙන්නවා සත්පුරුෂයෙක් නම් ඒකාන්තයෙන්ම අර කෙලෙහි ගුණ දන්නා කෙනෙක් වෙන්න ඕනේ. මේ ලෝකේ බොහොම දුර්ලභ දෙයක් හැටියට උන්වහන්සේ වදාරා තිබෙනවා. බැලුවාම අපේ සමාජයේ එnte එntම මේ විදිය ಗುಣධර්ම සාර ධර්ම ಗುಣධර්ම අඩු වෙන යන බව පේනවා. යම් කෙනෙකුනි අපි කෙනෙකුට උදව්වක් උපකාරයක් කරනකොට මොනවා හරි බලාපොරොත්තුවක් වෙන්නේ නැතුව මොනවත් බලාපොරොත්තු නැතුව මම මේ උදව් උපකාරය අතර කරනවා. ඒකට ප්‍රතිපකාර කරන එක ඒ ඇත්තට හිතකම මම මොකුත් කියනවා බලාපොරොත්තු වෙන්නේ නැtei කියලා කරනවා නම් ඒක තමයි ඉගෙනන විදිය. ඒක බෝධිසත්ව ගතිය. මොකද්ද? දෙනවා උදව් කරන එකක් කරනවා. මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක බෝධිසත්ව ගතිය ඉගෙනන විදිය. නොකර ඉන්නවට වඩා හොඳයි බලාපොරොත්තුෙන් හරි කරනවා. මොකක් හරි බලාපොරොත්තුෙන් හරි මේ උපකාර දෙන මතක් කරන්නේ මතක් ලැබෙන්නේ එහෙම හිතාගෙන හරි කරනවා නම් උදව්වක් දෙනවා නම් ඒක හොඳයි නිකන් නටනවා. නමුත් සමහර විට පින්නතුනේ සමහර කෙනෙක් එහෙම උදව් උපකාර ලබාගෙන ඒකේ වඩක්වත් නැහැ කියන හිතනවා. මේ සමාජයේ නොයෙක් නොයෙක් විදිහේ උපහරණය වෙනවා සකාටි වෙනවා. ඒවා වෙන්නේ තීරමක් ඇතුවට. දැන් කතාවක් තිබෙනවා අනේ ගඟෙන් පැන් බීලා මූදට ආවඩනවා වගේ කියලා. ඔය කතාව කොහොම සමාජයේ ඇතිුනේ ඇයි? පැන් බීවේ ගඟෙන් ආවැඩීම මූදට. ඒ වාගේ සමහර අවස්ථාවලදී සමාජ උදව් උපකාර කරපු කියලා හරි ඉන්නවා. ආවැඩීම වෙන පහටවත්. අන්නේ නිසා තමයි ওই විදිහේ උපහරණ ওই විදිහේ ක්‍රියාවන් එන්නේ. ඒ නිසා අර සත්පුරුෂ ගතිය නම් අපිට කෙනෙක් උදව් උපකාර කළාම පුළුවන් තරමකින් කෙලෙස් වල සනකල එක. දැන් මේ පින්නතුන් කරන්නේ ඉතාම ඉහළ කළගුණ සැලකීමක් අපේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ ගැන කීපත් කරලා මම දැන් අපිට ඉන්නකොට ලස්සන කයි වගේක් කියුණා.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 අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. මම හිතන්නේ ගම්බඩ ඉන්න අනුනා හැමෝම දන්නවා මේ ලෝකේ කිසිවක් නිත්‍යව ස්ථිරව තියෙන්නේ නැහැ. අර මහා මූලේ රැළ වාගේ ඇති වෙනවා නැති වෙනවා නගිනවා පනිනවා නගිනවා පනිනවා. ওই විදිහට ඇති වෙනවා නැති වෙනවා. එනම අනිත්‍ය කියන මොනම දෙයක්වත් අපට ඕනෑට කියාගන්න බෑනේ. එහෙමනම් ස්ථිර වූ නිත්‍ය සැපයක් නෑ. සැප නැති කියලා බුදුහාමුදුරුවෝ වදාළන්නේ නෑ. සැප තියෙනවා. එකක්වත් ස්ථිර ඒවා නෙවෙයි. දැන් මේ ශාලාවන දුක තියෙනවා. දැන් මේ වාඩිලා ඉන්නකොට වැඩි වෙලා ඉන්නකොට ඉතින් ඔතන ටිකක් අමාරු. මේ ඉරාව ඉරියව මාරු කරන්න නැත්නම් හොඳයි කියලා හිතනවා. ආ ඕම වාඩිලා ඉන්නේ කෑම බීම ගැන වුණත් අපේ කොයි කොයි දේ ආරම්භ කරලා එක දිගට මේක විදිහටම තියනවා නම් ඕක ඉතින් අමාරුයි අපිට. ඉතින් අර සැපේ කියන්නේ අර මාරු වෙන තැන අමාරුවක් නෑ. ඒකෙන් මේකට මාරු වෙනවා. එතකොට අමාරුවක් නෑ. ඉතින් ඒ නිසා සැප නැත්නම් කියනවා ඒ ඔක්කොම ස්ථිර නැහැ. මේ නිසා යමක් අනිත්‍ය නම් ඒක දුකයි. නියම සැපයක් නෑ. ස්ථිර වූ, නිට්ටය වූ, සාර වූ මොනවා හරි දෙයක් ආත්මයක් අපේ අතර නැහැ අපේ ශරීරේ නැහැ අනාත්මය කියන එක ගැඹුරු ධර්මයක්. එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන හැඟීම තමයි ජීවුන වෙලා ගියාම විපස්සනා ඥානයට හැරෙන්නේ. අර හතරවෙනි කාරණේදී කල්යාණ මිත්‍රය. කල්යාණ මිත්‍රය කියන එකනක් ස්වාමී මේ මේ ලෝකේ හොයාගන්න ඉතරම ලේසි නෑ. සමහර අය අපිත් එක්ක ආශ්‍රය දෙන්නේ අපේ ප්‍රයෝජනයක් ලබා ගන්න. මිනිස්සෙක් ආශ්‍රය කරන්නේ ලක්ෂණ පිළි කියනකොට සතුට වෙනවා. ඉදිරියට නම් එන්නේ නැහැ. ඒ වගේ සමහරවන් පවාය ආශ්‍රය කරන්නේ තමන්ගේ ප්‍රයෝජනය සඳහා මිසක් අරහත්කාරණ යහපත් කිරීමේ යත්කාරණ කර නෙමෙයි. මේ විදියයි ඉන්නවා. ඒ අත්ෝ කල්යාණ මිත්‍රයෙක් කලකන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා දුක සැප දෙකේදීම එහෙම දෙකේ ඉන්නවා.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 අනේ පින්නතනේ මිතුරු කමෙන් කියන්නේ එක ඒ සතුරු කමෙන් දෙකක්. මිතුරුයි සතුරුයි. මිතුරු කියන්නේ මෛත්‍රිය කියන එක්කෙනා. සතුරු කියන්නේ අනිත් පැත්ත ක්‍රෝධ කරන එක්කෙනා. ද්‍රෝහ කරන එක්කෙනා සතුරු සතුරු කියන එක්කෙනා. මිතුරු කියන එක්කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රිය. හොඳ ඉස්සර. නේද? ඉන්නේ එතකොට මෛත්‍රී කියන්නේ තේරුම් ගන්නවා මිත්‍රා මිත්‍රයා කියන්නේ. ඒ වචනේ ඇරෙන්න මේ සමාජයේ නිතරම අපිට අහන්න ලැබෙන දේශි වචනයක් තමයි. යහළුවා. යහළු යෙහෙලි. මේ වචනේ බොහොම ලක්ෂණයි. යහළු යහළු කියන්නේ යහවරක් ඇත්තේ යහළු. යහපත් පපුවක් තියෙන එක්කෙනා යහළු කියන්නේ. කොච්චර හොඳ ලක්ෂණ තේරුමක් තියෙනවද වචනේ. යහළු කියන්නේ. ඊළඟ පුරුදජය. ල කියන ලායන තියෙන පපුව හදවත. යහලා කියන්නේ යහපත් පපුවක් යහපත් හදවතක්. හොඳ එකක් තියෙන එක්කෙනා අර බලන්නේ වචනේ කොච්චර ලස්සනද කියලා. ඔන්න යහළුවා කියන්නේ මගේ යාළුවා කියන්නේ හොඳ එකක් තියෙන හොඳ පහුවක් තියෙන හොඳ හදවතක් තියෙන එක යහළු කියලා කියන්නේ. එතකොට ඒ ඒ කල්යාණ මිත්‍රයා කියන එක වෙනම මාතෘකාවක් වෙනවා. ඒ වෙනම මාතෘකාවක්. අරහත් පුරුෂය වගේ. කොටින් බලනකොට කල්යාණ මිත්‍රයා විතරම තමන් ආශ්‍රය කරන නැත්නම් එම් පිටපාරයක්. කයකට තමයි ආශ්‍රය කරන නැත්නම්ගේ මොන හරි අඩුවක් පාඩුවක් දැක්කම ඒක කියන්නේ. හැබැයි ඒක කියන්නේ කියන පිරිසක් ඉදිරියේ සැලෙන්නේ කරන්නේ පැත්තකට අඬගහලා යාළුවා මේ එකක් තියෙනවා අඩුපාඩු මේක හොඳ නෑ මේක තමන්ගේ දිනුවට හොඳ නෑ කියලා ඒක වෙනම වෙන් කරලා හැමින් කියන ධර්මික බණ කියනවා ඉතින් අපි පිළිසක් පිළිදෙස් සමසගේ මෙන්න මේ මේ අඩුපාඩු තියෙනවා කියලා එහෙම කියන්නේ කියොත් ඒක බාර ගන්න නෑ එතකොට මේ මිත්‍රකමක් හැටියට හිතන්නේ ඒක මේ අපහාසයක් හැටියට හිතන්නේ. උපකාරයක් හැටියට නෙමෙයි අපකාරයක් හැටියට. ඒ නිසා ඒකත් කරන පරිස්සමෙන් හොඳ කල්යාණ මිත්‍රයා Taman ආශ්‍රය කරන එක්කෙනාගේ වැරද්දක් අඩුපාඩුවක් දැක්කම ඒක හොඳින් කියලා දෙනවා. එච්චරක් නෙමෙයි. Tamanගේ අඩුවක් පාඩුවක් දැකලා මිත්‍රයෙක් කියනනම් ඒකත් පිළිගන්න සූදානම් වෙනවා. හොඳ කල්යාණ මිත්‍රයා. මට මෙයා මේ අවවාද කරන්න යනවා කියලා එහෙම හිතන්නේ නැතුව තමනුත් තමන්ගේ අඩුවක් පාඩුවක් වෙනවාම ඒක බාර ගන්න කැමති වෙනවා. ඒ නිසා සත්පුරුෂයෙක් කියන එක කෙනා පින්නතේ නිතරම කල්යාණ මිත්‍ර ගති තියෙන, මෛත්‍රී හිතක් තියෙන, හොඳ හදවතක් තියෙන, හොඳ පපුවක් තියෙන කෙනෙක් සත්පුරුෂයා කියන්නේ. උකොට භක්තිය, දැඩි භක්තිය. මෙතන භක්තිය කියන්නේ තුනුරුවන් කෙනෙක්. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයන් කෙරෙහි ඇතිවෙනා වූ අපේ ශ්‍රද්ධාව භක්තිය තමයි සත්පුරුෂයේ ළඟ ඒ ගතිය තියෙනවා. තුනුරුවන් කෙරෙහි භක්තිය තිබෙනවා. ඕක ඕනනම් මෙහෙම ගන්නත් පුළුවන්. බුදුහා තුනුරුවන් කෙරෙහි වගේම දෙමාපියන් කෙරෙහි දරුවන්ගේ තියෙන මේ මගේ අම්මා මේ මගේ තාත්තා නේද කියලා අර භක්තිය ලෙන්ගත කරනවා. ඒ වගේම දෙමාපියොත් මේ මගේ දරුවෝ නේද කියලා දරුවන් කෙරෙහි ලෙන්ගතකම භක්තියක් තියෙන්න ඕනේ.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 අනුන්ට දුකක් පමුණාම සත්පුරුෂයාගේ හදවත උණුවෙන එක තමයි කරුණාව කියන්නේ. කොච්චර හොඳ තේරුමක් කියලා කියන්නේ විග්‍රහය. විග්‍රහය බොහොම හොඳයි. ඒකත් අර දුක්ඛේ සති අනුන්ට දුකක් පැමිණ කල්ලි සාධුනා සත්පුරුෂයන්ගේ සත්පුරුෂයන්ගේ නෙවෙයි සත්පුරුෂයන්ගේ හදේ කම්පනං කරෝති හදේ කම්පා වෙනවා අයියෝ අනේ අන්න ඒක තමයි කරුණාව කියන්නේ. අනුන්ගේ දුකේදී අමාරුවේදී විපත්තියේදී තමන් සත්පුරුෂයාගේ හදවත උණු වෙන එක. ඉන්නතුන් ආලා ඇති අපි ඉස්කෝලේ යන කාලේ නම් ඉගෙන ගන්න මම ගන්න කියනවා මම ගන්න සුභාපිතාදී පොත්. මොකද්ද? ඒ කවියක් කියනවා මුදුවට සිනිඳු වෙදරුද සුදානම් හදද සරිකොට කිවක් කිවිදාන නොම වේ එලෙද පරණට කැවුල් වට උණු වෙයි සුදන හද එලෙසට උණු නොවේ ඉබැවින් වෙඬ පද ඒ කලින් කියන්නේ බොහොම මෘදු සිනිඳු වෙඬු වෙඬු කියන එක මම හිතන්නේ මිනිස්සු ගන්න නෑ බොහෝ දෙනා මොකද වෙඬු කියන්නේ වෙඬු කියන්නේ බටර් කියනනේ බටර් නම් දන්නවනේ ඒක වැඩි දන්නවා වෙඬු වගේ ඇත්තෙන්ම වෙඬු කියන වචනේ සිංහල වචනයක් නෙවෙයි ඒක ස්පාන භාෂාවේ වචනයක් වෙන්නට තියෙනවා. සංස්කෘත භාෂාවේ පාලි භාෂාවේ කියන බොහොම ලස්සන වචන දෙකක්. සංස්කෘත භාෂාවේ කියන්නේ නවනීත. නවනීත. පාලියේ නෝනීත. ඒක වෙන්නට කියන එක සිංහල වචනයක් නෙවෙයි. ඒ පෘතුගීසි කාරණා කාලේ ආපු වචනයක්. අපි දන්නවා බටර් කියන්නේ. ඔන්න කාව්‍යකාරයෝ කියනවා මේ වෙන්නට නැත්නම් බටර්. ඒ වගේ මේ සත්පුරුෂයන් අදරතයි. දෙක සමාන කරලා කතා කරනවා. කාව්‍යකාර. කාව්‍යකාරෝ මේ සිනිඳු වෙඬරු නැත්තම් බබරු අර සත්පුරුෂයන් අදරතයි සමාන කරන්න හදනවා. නමුත් ඒක හරි නැත. ඒක බොරුවක් ඇයි? ඉතින් මේ මේ කලින්ම ආයෙත් වෙන්න මුදුවට සිනිඳු වෙඬරුද සුදානම් අදද සරිකොට කිවත් කිවිදන නොමවේ එළෙද. හරණට පැවුණා අනුන්ට විපත්තියක් වුණාම උණු වෙයි සුදාන හද. සත්පුරුෂයාගේ හදවත තමයි උණු වෙන්නේ අනුන්ට විපතක් වුණා. එලෙසට උණු නොවේ එබැවින් වේදන සාද. එහෙම වෙන්නේ නැහැ. වඩෙන් යන වඩෙන් එහෙම වෙන්නේ අර වෙන්නේ සාදයි. ඒ මිනිස්යාගේ හදවත තමයි උණු වෙන්නේ. ඒ නිසා මේ සමාන කරන එක වැරදි. මොකද විපතක් වුණාම කෙනෙකුට වෙදරුණු වෙන්නේ නැහැ, බටරුණු වෙන්නේ නැහැ. අත්පුෂයාගේ හදවත සුකුණු වෙන්නේ. අනිත් එක ඒ බටරුණු වෙන්න නම් ඒකටම රස්නේ දැනෙන්න ඕන. සත්පුරුෂයා නෙවෙයිනේ. අදත්ම දායකකනම් ඉන්න කෙනෙකුට විපතක් වුණාම අයියෝ අනේ කියලා උණු වෙලක් ඉවරයි. ඒ විපතේ ගමන්නේ එක්කනා බොහොම ඈත ඉන්නේ. ඒත් ඒක ඇහෙනකොටම විපතක් වුණා කියලා තමන්ගේ අර අයියෝ අනේ කියන එක පුළුවන් උපකාරයක් වුණා. ඔය කල්ලි ගත්තේ ශ්ලෝකේ. සත්‍යනස්ය හෘදයන් නවනීතං යත්වදන්ති භවයත් අබලිකං අන්‍ය දේහ විලක පරිතාපා සත්‍යනෝ ද්‍රවති නෝ නවනීතං සත්පුරුෂයාම උන් වෙනවා. මේ වෙඬරු උන් වෙන්නේ නැත කියලා. ඒ නිසා ඔය සත්පුරුෂයේ දාන හොඳම ලක්ෂණය තමයි ගතිය තමයි පින්නතුනි කරුණාව. දැන් මම පොඩි කතාවක් කියලා මේ බණ අවසන් කරනවා දැන් පැයක් පිටිත් වෙන්නේනවා. බොහොම ලක්ෂණ කතාවක්. මහායාන උදාහරණෙ තියෙන්නේ. මහායානෝ මොනයානුණත් ඔය ලක්ෂණ බණ කතාවක් මේක. අම්මා කෙනෙක් හිටියා ඒ අම්මගේ නම බොහොම ලක්ෂණයි. ප්‍රසන්න සීලා ඒ අම්මගේ නම ප්‍රසන්න සීලා ඉන්දියාව. ඒ අම්මට කිය දරු දෙන්නේ. ඒ දරු දෙන්නගේ නම් දෙකක් බොහොම ලක්ෂණයි. අසංග වසුබන්දු. ඔය දෙකොල පස්සේ කාලකදී මහායාන බුද්ධාගම බබළුවකු ගාන උතුම් උදක් ස්වාමීන් වහන්සේලා දෙනමක් වුණා. අසංග වසුබන්දු. පොඩි කාලේ අම්මා අර ප්‍රසන්න සීලා මේ දරුවන් විතරම හොඳ කියාගෙන හොඳ වෙන්න ඕන හොඳ වෙන්න ඕන විශේෂයෙන්ම කරුණාව දිනු කරන්න ඕනේ කිය කිය අර අම්මා මේ දෙන්නට හොඳට උපදෙස් දෙන පොඩි කාලේදලා හරිගෙන ගමන් කරන්න යන්නේ බලපිනීමක් නෑ දරුවන්ට කතා කරලා කියනවා අනේ දරුවනේ හොඳ වෙලා සමාජයට හොදක් කරන්න ඒකයි මනුෂ්‍ය ජීවිතේ වටිනකම ඒනි කරුණාව දිනු කරන්න ඕනේ භූමිතින් යනකොට එක ධර්මයේ කවුරු 18ක් විතර වෙනකොට එයාගේ හිත ගියා කරුණාව පැත්තට වැඩි හිත ගියා. ගිහිල්ලා මේ අසංග හිතුණා ගිහිල්ලා කරුණා භාවනා කරා. ඉතින් මෙයා සමාජයෙන් ඈත් වෙලා ගිහිල්ලා ඈත කලාවක කැලේ ගිහිල්ලා භාවනා කරා. මේ භාවනා කරලා ප්‍රතිඵලය ඒකයි මට ඕන කරන්නේ. ඉතින් ඔබ අවංකව ඔබ ඕන කම භාවනා කරනවා කරනවා මෛත්‍රී බුදුහාමුදුරු කියන්නේ නේද? ඉතින් ඕම ඉඳලා යක් කරනකොට මේ මම ඉතින් මට මගේ බලාපොරොත්තු හරියට නැහැ කියලා ඉතින් උතින් නැගිටලා ආපසු යන්න යනවා. යනකොට කැලේදී යන පාරේ යට ඈත් වෙනවා බල්ලෙක් ඉන්නවා. නඩගින්න පැනවා. පැනවාම මේ කල්ලාට දුක් තුවාලයක් කියනවා. ඉතින් මෙතන මේක ගැටකෑ කියන්නේ අනිත්‍ය දුක්ඛය කියලා යන්නේ නෑ. ඔන්නේ කරුණාව දැන් ක්‍රියාත්මක කරන්න යනවා. ආත්ම මෙයා දැනගෙන තිබුණා බෙහෙත් කියනවා. කියලා කැලේ ගිහිල්ලා කැලේ ගෙනා බෙහෙත් කොලට. ඔක පොඩි කරලා ඒක ඉක්ම දැම්මාම බොහොම ඉක්මනට මේ තුවාල කණිපෙනවා. ඉන්ද්‍රන් මෙයාගේ අර කරුණාව දැන් ක්‍රියාව ගන්න යනවා. නිකන් හිතේ විතරක් නෙමෙයි.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 මට පුළුවන් මේ කියලා. එයා ළඟ තිබුණ බොහොම මෝහා පිය. ඒකේ කලින් මස් කියලා කපලා ගන්නවා. අරගෙන ඉතින් දැන් ආරම්භයේ ටික. ආරම්භ මහත්යාල අපේ තියාගෙන කල්පනා කළා මම මේ පණුව අරගෙන මෙතෙන් දානවා. මේ මේ මහත්යාල උන්ට කණ්ඩායි ඉඳයි පුළුවන්. ඊට පස්සේ දැන් කල්පනා කරනවා මම කොහොමද මේ පණුව අරගෙන තුවාලෙකින් පණුව අරගෙන මස් කෑලි කියන්නේ මම. මේ ෆෝටුවක් ගන්න කිව්වොත් මේ පිහිය පාවිච්චි කරන්න කිව්වොත් තුවාල රිදෙනවා. අපිට ගන්න පුළුවන්. කොහොමද වැඩේ මම කරන්නේ? ඇයි ඕම ඉතිවිලි ඕම එන්නේ ඇයි? මහා කරුණාන්තයන කරුණා භාවනාවෙන් එක්කලේ හැම පැත්තම බලන්න. හැම පැත්තම බලන්න. මහා කරුණාවනි. මේ සත්තු බේර ගන්නත් ඕන. ඉතින් ඕම ඉන්නකොට මම කොහොමද මේ සත්තු අරගෙන කියන්නේ කියලා හිතලා එක පාරක් මෙයාට හිතක් ආවා. ඇවිල්ලා එයා පාත් තුන ජීවිත පණුව අරගෙන කියනවා.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 හැමතිස්සෙම පින් දහම් කරනකොට පින් දහම් වලට නමක් දෙනවා නයිස් කරන්නේ කියලා. නයිස් කරන්නේ කියන්නේ අපහැරීම. ඇත්තෙම පිනක් විනාශ කරන එක නේ අපාරිනේ. සමානලගේ ධානිය මුදින මුදාලා කියන්නේ අපහැරීම. තමන්ගේ කාලේ අපහැරීම. තමන්ගේ ශ්‍රමය, මානසික අපහැරීම. ඒ ඔක්කොම කළා සතුට වෙනවා. මේ ලෝකේ වෙන වෙන දේවල් කරන්න කියනකොට බලාපොරොත්තු වෙනවා. මම මේකෙන් මෙහෙම බලාපොරොත්තු වෙනවා මොනවා. පිනක් කරන එක නෑනේ ලොකු බලාපොරොත්තු තියාගන්න නෑනේ. පින මරනවා. නැත්නම් පින් දෙන්න මරණ කෙනෙකුට නැත්නම් සමානව පින් නොවන නිසා මිසක් මුකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා තමයි පිනට නමක් දෙන්නේ ඔක්කොම පින්දා ඔක්කොම කුසල් දාන වලට කියන නයිත්‍රාම. නයිත්‍රාම කියන්නේ අතහැරීම. අතහැරීම නිසා තමයි පතකට කියන්නේ. අප හැරෙන නිසා තමයි පිනක් වෙන්නේ. අල්ලගැනීමක් නැහැ. ආ. මෙතන අල්ලගන්නේ අපහාරය. ඒ නිසා තමයි ඒක තමයි පිනේ කියන්නේ. පින් කියන්නේ පින්නද පිරිසුදු කියන එක. ආ. පින් කියන්නේ පිරිසුදු. ඒතර මේ අපි කරන හැම ක්‍රියාවලටම පුණ්‍ය ක්‍රියාව කියලා කියන්නේ නැහැ. පුනුරුවන් සම්බන්ධ කරන කරන යනවා පින් තමයි කියන්නේ. පුණ්‍ය ක්‍රියාව, පිරිසුදු ක්‍රියාව. අපේ හිත, අපේ වචන, අපේ ක්‍රියාව අර පිරිසුදු තියාගන්න මේ වෙලාවට නම් විනාශ කරනවා.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 ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ සෑම දිනාගෙම ඥාතීන්ට මිත්‍රයින්ට මේ සෑම දිනාටම මේ පින් අත්පත් වීමෙන් සංසාරේ වාසය කරන තාක් කල් සතර අපායෙන් පත් වීමෙන් නොකමින අජරාමර සංඛ්‍යාතුන් නිවන් සුව ධර්මාවබෝධයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ හැමෝම දන්න ධාතාවක් ඇති මනහරට දන්න ඇති බලන්න කියමු ඔක්කොම දුක්ඛප්පක්ඛාච නිදුක්ඛා අයප්පක්ඛාච නිබ්බයා සෝකප්පක්ඛාච නිසෝකා සන්තු සබ්බේ විපායෝ දුකෙන් පෙළෙන සත් දුකෙන් විදෙත්වා පියෙන් දෙසෙන සත් පියෙන් විදෙත්වා සුවින් දැවෙන සත් සොන්නස් වෙත්වා නිතින්නේම සත් සුවපත් වෙත්වා අවසානයක් තිබෙන මොකක්ද පිළිතුරු දන්නවා බොහොම ලේසි පාඩම් කරගන්න. ඉස්සරහ කරනවා. ඇසට ඇති සර්පය පුදුරුව දැකීමය. අනට ඇති සර්පය පුදුබන ඇතිමය. සිතට ඇති සර්පය පුදුගුණ සිටීමය. අපට ඇති සර්පය සසරින්